සද්ධර්ම වර්ෂා වැඩසටහනින් අදත් අපි සූදානම් වන්නේ භාවනා පිළිබඳ සාකච්ඡා කරන්නයි. අද ඡාගානුසති භාවනා පිළිබඳවයි අපේ අවධානය යොමු වන්නේ. ස්වාමීන් වහන්සේ ඡාගානුසති භාවනාව ආරම්භ කරන්නේ කෙසේද කියා මුලින්ම අපට පැහැදිලි කර දෙන්න. අද මාතෘකා වශයෙන් අපට දිලිපත් පවතින්නේ ත්‍යාගානුස්සති භාවනාව ගැනයි. ත්‍යාගානුස්සති භාවනාව කියන්නේ සම්බුද්ධ ශාසනයේ තියෙන අනුස්සති භාවනා 10න් එකක්. මේක පෙර අනුස්සති භාවනා හතරක් අපෙන් කියවුණා. අද අපට ආරාධනා ලැබී තිබෙන්නේ ඡාගානුස්සති භාවනාව ගැන හඳුන්වීමක් පිණිසයි. ඡාග ඡාග කියලා කියන්නේ පරිත්‍යාගයයි. යම් කිසි දෙයක් හිතින් අත්හැරීමද කියන පරිත්‍යාගය. තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන දෙයක් කරනවා නම් ඒක විශේෂ පරිත්‍යාගයක්. තවත් කෙනෙකුට පරිත්‍යාග කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පූජා බුද්ධිය. ඒ කියන්නේ ගෞරව සංපයුක්තව පිරිනැමීම. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිල්වත් ගුණවත් උතුමන්ද වැඩිහිටි මව්පිය උතුමන්ද ගුරු උතුමන්ද ගෞරව කටයුත්තන්ද පරිත්‍යාග කිරීමද කියනවා පූජා බුද්ධියෙන් පරිත්‍යාග කිරීම දානේදී. ඒක දාන දක්ෂිනා හැටියට හඳුන්වනවා. ඒ හැර සීලයක් ගුණයක් නොමැති අසරණ අනාථයන්ට එවාගේම ත්‍රිසංගත සතුන්ට යමක් පරිත්‍යාග කිරීම අනුකම්පා බුද්ධියෙන් කරන පරිත්‍යාගයයි. ඒකත් දානයක් වෙනවා. ගරු කටයුත්තන්ට දෙන දානේ දාන දක්ෂිනාවයි ගරු කටයුත්තක් නැති අයට දෙන දානේ දානය හැටියට හඳුන්වනවා. ඒ දානේ නම් වූ පරිත්‍යාගය ධ්‍යාන මාර්ගඵල නිවන් ආબોධ කර ගැනීමට උපනිශ්‍රේ වෙන අවරෙන් භාවනාවට යෙදීම තමයි ඡාගානුස්සති භාවනාව කියලා හඳුන්වන්නේ. මේ ඡාගානුස්සති භාවනාව බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා పూర్ව ජාතිවලද පුරුදු කළා වූ උසස් ගුණ ධර්මයක්. ඒ සම්බන්ධව අපි තවදුරට සලකා බලමු. ත්‍යාගානුස්සති භාවනාව ආරම්භ කරන්නේ තමන් පළමුවෙන් සීලයක පිළිපදන්නට ඕන. සීලයක පිළිපදා සිටගෙන සිල්වත් ගුණවත් උතුමන්ට යම්කිසි චීවර, පින්දපාත, සේනාසන, ගිලන්කස ආදී වැනි යම්කිසි දෙයකින් පරිත්‍යාගයක් කරන්නට ඕන. එසේ පරිත්‍යාග කොට තමන් විවේකස්ථානයකට වී තමන් කළ ඒ පරිත්‍යාගය මෙනෙහි කරනවා. මම මේ විදියට ගෞරව සංප්‍රයුක්තව ධාර්මික දාන වස්තුවක් අසවල් සිල්වත් ගුණවත් උතුමනට පරිත්‍යාග කළා. අවසාදු සාදු සුලද්ධං වතමි. මා විසින් බොහෝම උතුම් ලාභයක් ලැබුවා. එවැගේම ලාභාවතමි මට මේ වාගේ පරිත්‍යාග කරන් ලැබීම මහා ලාභයක්, පුණ්‍ය ලාභයක්, ධර්ම ලාභයක්, පාදමී ලාභයක්. මේ විදිහට ඒ කමාකලා වූ පරිත්‍යාගය ආවර්ජන කරනවා. ඒ පරිත්‍යාගය ආවර්ජන කරමින් ඊට පස්ව තන් එදා පටන් ඒ මොහොතේ පටන් හැම වෙලාවෙම පරිත්‍යාග චේතනාව හිතේ පුරුදු කරනවා. කාග නමුත් යමක් පරිත්‍යාග කරගන්න ලැබේවා කියන ඒ පරිත්‍යාග චේතනාව දාන චේතනාව හිතේ දියුණු කරගන්නවා. යටත් පිළිසෙන් තමන් අනුභව කළ අතසෝදාගෙන ඉහත දාන ඉඳුල් වතුරේ තියෙන ආහාර රසය පවා දන් දෙන්න පුරුදු වෙනවා. මේ මාගේ අත සෝදලා භාජනයේ සෝදලා ඉහත දාන මේ වතුරේ තියෙන ආහාර රසය පුලවෙන්නේ කුඩා සතුන්ද සැප පිණිස වේවා. මේ තරමට හැම දෙයක්ම පරිත්‍යාග කිරීමේ කුසල චේතනාව නිතර පුරුදු කරන්නට ඕනේ. ත්‍රිවිවේකස්ථානයකට වේ තමන් කළා වූ ඒ දාන පරිත්‍යාගයේ සිහිපත් කරමින් කරුණ කීපයක්ම තමාගේ හිතේ දිනු කර ගන්නවා. පළවෙනි කාරණේ ලාභවත්මේ සුලද්ධං වත්මේ යෝහං මච්ඡේදමල පරියුක්තිතාය පජාය විගතමල මච්ඡේරේන චේතසාගාරං අජ්ජාවසාමි මුත්තචාගෝ පයතපානි යාචයෝගෝ උස්සංගරතෝ දාන සංවිභාගරතෝ කියන මේ බුද්ධ වචනයන්ට අනුරූපව කරුණ මෙනෙහි කරනවා සුලලාභවත් මේක කියන්නේ මට මේ දාන පරිත්‍යාග කරන්න ලුක්ම වාසනාවන්ත කාල පරිච්ඡේදයක් ලැබුණා. බුද්ධෝත්පාදයක් ලැබුණා. ලෝතුරා බුදුරජාන් වහන්සේ ජීවමානව හා සමානව ශ්‍රී සද්ධර්මයේ පවතිනවා. මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා. අහෝ මට මහා ලාභයක් කියලා ඒ ගැන තමා බලවත් ප්‍රසාදයේ හිතේ දරා ගන්නවා. සුලද්දන් වතනේ කියන්නේ මේ විදිහේ බුද්ධෝත්පාද කාලයක ප්‍රඥාත්‍රයේ යහතින් පවත්නා කාලයක එවාගෙම ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා වැඩි ඉන්නා කාලයක දැස පිරිසුදු කරගෙන දන් දෙන්න සුදුසු ජීවිතයක් මට ලැබුණා. මගේ මේ මනුෂ්‍ය ජීවිතයේ මේ කාල පරිච්ඡේදයේදී පහළ කරගන්න ලැබීම වාසනාවක්, මහා ලාභයක්. එවා මේ මහා උතුම් ලැබීමක්. කියලා ඒ ගැන තමාගේ හිතේ ආමෝදනයේ ප්‍රමෝදනයේ සතුට ප්‍රසාදයේ හිතේ පහළ කරගන්නවා. යෝහං මච්ඡේරමල පරිපරික්ඛිතාය පජාය. ඒ කියන්නේ කිසිවක් දෙන්න කැමති නැති. තමන් පරිභෝග කරන්නේ නැති අනුන්ද දෙන්න තබා සමග මේ දකින්නවත් සලස්සන්නේ නැති. මසුරු මලෙන් ගැවසුනා වූ මේ මිනිස්යන් සත්‍යයන් අතරතේ දිගතමල මච්ඡේරේන චේතසා අගාරං අජ්ජවසාමි. අන් කිසියම් මසුරුකමක් නැතුව පිරිසුදු සිතින් වාසය කරන අහෝ සාදු සාදු කියලා තමන්ගේ හිත ප්‍රසාදයට පමුණවා ගන්නවා. මුත්තචාගෝ මම යමක් පරිත්‍යාග කරන්නේ පරිත්‍යාග කරන දාන වස්තුව ගැනවත් මේින් ලැබෙන දිව්‍ය මානුෂාදී ලෞකික සැපයක් ගැනවත් කිසිම ආශාවකින් නෙවෙයි. මගේ එකම ප්‍රාර්ථනාව තමයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ආબોධ කළ ගාමිර චතුරාරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුවය. අහෝ ඒ නිසා මා නිරන්තරයෙන්ම මුත්තචාගෝ තෘෂ්ණාවෙන් හිත මුදවාගෙන තෘෂ්ණාවෙන් තොරව මාසුණු මාලෙන් තොරව මම දම් පරිත්‍යාග කරනවා හෝ සාදු සාදු කියලා තමන්ගේ හිත පහදවා ගන්නවා. පායතපාණී හරිත නිරන්තරයෙන් යමක් පරිත්‍යාග කරන් අත සෝදාගෙන ඉන්නවා වාගේ. අත සෝදාගෙන ඉන්නවා වගේ හිත පිරිසුදුවෙන් වාසය කරනවා. හිත නිරන්තරයෙන් ලෝභය නැමැති මේ මේ කෙලස් මලයක් හිතේ නැතුව නිරන්තරයෙන් අලෝභ කුසල චේතනාවෙන් මම වාසය කරනවා. දෙන දාන වස්තු ගැනවත් එවාගේම ලැබෙන්න තියෙන දිව්‍යමානුසාරයේ ලෞකික සැපක් ගැනවත් කිසියම් බැඳීමක් මගේ ඇත්තේ නැහැ. තම හැම වෙලාවෙම අත සෝදාගෙන හිත පිරිසුදු කරගෙන වාසය කරනවා හෝ සාදු සාදු කියලා තමන්ගේ ත්‍යාග ගුණය අනුස්මරණය කරනවා. ඒකම යාශයෝග කවුරු හරි ඇවිල්ලා මට අහවල් දේ ඕනි කිව්වොත් කවදාකවත් නැති කියලා කියන්නේ නැතුව බොහොම ගෞරවයෙන් බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් අනුකම්පාවෙන් මම දන් දෙන්න පුරුදු වෙලි සිටිනවා. මගේ සිතේ කවදාකවත් කෙනෙක් ඇවිල්ලා යමක් කිල්ලෙනකොට අමනාප වෙන්නේ නැහැ අප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ කරදරයක් කියලා හිතන්නේ නැහැ මට කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යක් ලැබුණ කියන සතුටෙන් තමයි මා පරිත්‍යාග කරන්නේ. යම්කිසි කෙනෙක් තමාට තමාගේ මුදලක් ඉල්ලගෙන එනවා නැත්නම් ඇඳුමක් ඉල්ලගෙන එනවා යම්කිසි ආහාර ටිකක් ඉල්ලගෙන එනවා මොනවා හරි ඉල්ලගෙන ආවොත් Taman හිතෙනවා මම මේ තැනැත්තා ගෞරවයෙන් මම පිළිගන්න ඕනේ මේ මගේ කල්යාණ මිත්‍රයෙක් මට අමාමහ නිවන් සුව ලැබ මඟ ගමන් කරන්න උපකාර වෙන කල්යාණ මිත්‍රයෙක් මේ තැනැත්තාට මම මේ දේ සතුටින් පරිත්‍යාග කරනවා. ඒ පරිත්‍යාග කිරීම නිසා මට මෙලව සුභසිත, පරලොව සුගතිය සාන්ත නිවනේ කාන්තෙන් ලැබෙනවා. එනිසා මේ කල්යාණ මිත්‍රයාට මා දෙන මේ පරිත්‍යාගය නිසා ඔහුගේ සිතේ කුසාසිත පාළ වෙලා ඔහුට සසර ගමනේදී සුගති සැප ලැබිලා හොඳ කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා සම්මා දිට්ඨිය පිහිටාගෙන තුන්වරෙන් සුසරිත් පුරලා දෙලොවදාගෙන සසර දුකින් මිදී නිවන් සුව ලබන්න වාසනාව වේවා කියලා මම පරිත්‍යාග කරනවා. ඒ විදිහේ පරිත්‍යාග කිරීම නිසා මම යාත යෝගෝ කෙනෙක් මගෙන් ඉල්ලීමට සුදුස්සෙක් හැටියට මම වාසය කරනවා. එනිසා මේ විදිහේ මගේ හිත පිරිසුදුයෙන් හැම වෙලාවෙම පරිත්‍යාග චේතනාවෙන් ඉන්නවා හෝ සාදු සාදු කියලා තමන් ගැන එනි කරනවා. ඒකම වස්සංගරතෝ හැම වෙලාවම දම් දලා දීමේ කටයුතු වල යෙදෙන්න දක්ෂ වෙනවා. ඔය වෙලාවකවත් පසුබට වෙන්නේ Tamande යමක් පරිත්‍යාග කරන්න ලැබුණා නම් හැම වෙලාවෙම ඒ දාන පරිත්‍යාගය සඳහා මම උනන්දු වෙනවා. කිසිදාක පසුබට වෙන්නේ නැහැ. කවදා කෙනෙකුට පවරන්නේ මම සියාතින්ම ඒවා පරිත්‍යාග කරනවා. අර සහත්තාදානන්දේති චිත්තීකත්වාදානන්දේති අනග්ගේත චිත්තෝ දානන්දේති කියන විදිහට සියතින් මම දම් පරිත්‍යාග කරනවා ගෞරව සම්ප්‍රයුක්තව මම දානය කිරිනමනවා මතුමත්ෙහි ලාභයක් හිතේ බලාපොරොත්තු නැතුව නිවන් සුවපතා මා දානය පරිත්‍යාග කරනවා කියලා තමාගේ සිත පිරිසිදුයෙන් මම දාන පරිත්‍යාග කරනවා කියලා නැවත නැවත එනෙහි කරනවා එවැගේම දාන සංවිභාග රතු තමන් යමක් පරිභව කරන් ඉස්සරම අන් අයට පරිත්‍යාග කළමයි අර දුටුගැමුණු රජුගේ ප්‍රාර්ථනාව වගේ දුටුගැමුණු රජතුමාට තමන්ගේ ආහාර වේලා ලැබුණාම කවදාකවත් දන් නොදී අනුභව කරන්නේ නැහැ. එතුමාගේ එක ප්‍රාර්ථනාවක් ඒ වගේ තමයි මමත් ඒ විදිහට පුරුදු වෙනවා මම දන් නොදී කවදාකවත් අනුභව කරන්නේ නැහැ. ඒ වගේම මගේ දන් ආහාර අනුභව කරමින් ඉන්න වෙලාවේ, ඇඳුමක් පරිභෝග කරමින් ඉන්න වෙලාවේ, මුදලක් පරිහරණය කරන වෙලාවේ තව කෙනෙක් ඉල්ලනවා නම් ඒ වෙලාවේ කිසිසේත්ම පසුබට නොවේ තමන් ගැන නොසිතා ඒ තැනත්තා කෙරෙහි ඉල්ලන තැනත්තා කෙරෙහි මහත් කරුණාවෙන් මෛත්‍රියෙන් ගෞරව සංප්‍රයුක්තව පරිත්‍යාග කරන්න මට පුරුද්ද තියෙනවා මම පුරුදු වෙලා ඉන්නවා කියලා ඒ ගැන බලවත් සන්තෝෂයෙන් මෙනෙහි කරනවා මෙන්න මේ ක්‍රමයට නිරන්තරයෙන් පරිත්‍යාග චේතනාව නැවත නැවත ආවර්ජන කරනවා දානයක් පරිත්‍යාග කරලා දානයේ පිරිනැමු ආකාරයේ තමන් වාඩිලා හිටියේ ඇති නැගිටලා හිටියේ ඇති දනගාගෙන හිටියේ ඇති එවාගෙම හිත පහදවාගෙන දෝත පුරා දානයේ පිරිනැමු ඇති දානයේ පිළිගත් ඇති ඒ ප්‍රතිග්‍රහකයන් විසින් දානයේ පිළිගත් ඇති එවාගෙම ඒකේ ආනිසංස මෙනෙහි කරනවා දැන් මගේ මේ ආහාර දානේ නම් ආහාර දානේ ලබාගත් සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට මගේ ආහාරයේ දිව්‍ය ඖෂධයක් වෙලා ඒ ස්වාමින් වහන්සේලාට ආයුෂ වැඩේවා වර්ණී වැඩේවා සැපේ වැඩේවා කාය බලේ වැඩේවා ඥාන බලේ වැඩේවා නිරෝගී සුවය වැඩේවා ඒ ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාට සීලය වැඩේවා සමාධිය වැඩේවා ප්‍රඥාව වැඩේවා ඒ ස්වාමින් වහන්සේලාට තමන් බලාපොරොත්තු වෙන ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විදර්ශනා ඥාන මාර්ගඵල නිවන් සුවබෝධ කර ගැනීමට මගේ මේ පරිත්‍යාගයේ උපකාර වේවා කියලා තම අද තුලින්ම ආශිර්වාද පෙරටුව මෙනෙහි කරනවා. ඒ වගේම මෛත්‍රී පූර්වක මේ පූර්වකව මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරන්න කරන්න තමන්ගේ ත්‍යාග ගුණය පිළිබඳව බලවත් ප්‍රසාදය ඇති වෙනවා. මෙන්න මේ විදිහටයි ඒ භාවනාව ආරම්භ කරන්නේ. ඒ භාවනාව ආරම්භ කරගෙන යනකොට පැයක් හෝ පැය දෙකක් පැය තුනක් තේලියට මේක මෙනෙහි කරන්න කරන්න ඒ සම්බන්ධව තමන්ගේ සිතේ බලවත් චිත්ත සමාධියක් උපදිනවා. ස්වාමීන් වහන්සේ චාගානුසති භාවනාව කවර චරිතයට ගැලපේද? එරුවන් සරණයි විශේෂයෙන් මේ චරිතානුකූලව කර්මස්ථාන භාවනා කොටස් 6කට බෙදී තියෙනවා. එයින් මේ ත්‍යාගානුස්සති භාවනාවත් අයිති වෙන්නේ සද්ධා චරිතයටයි. ඒ කියන්නේ ස්වභාවයෙන්ම සිතේ රත්නත්‍රයේ පිළිබඳව හා කරන පින්කම් පිළිබඳව සිතේ ප්‍රසාදයක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා. ඒ පදහද තුලින් ගන්න විශ්වාසයේ නැමැති ප්‍රසාදයට කියනවා ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව බහුලව හිතේ බලපවත්වන තැනැත්තන්නේ මේ භාවනාව විශේෂයෙන් සාර්ථක වෙනවා. හැබැයි අනිත් චරිතයන් එපා කියලා නෑ. අනිත් චරිතයන්ට මේක වැඩිම සුදුසුයි. විශේෂයෙන් මේක ප්‍රතිඵල සාර්ථකව ලැබෙන්න ඉක්මනින් ලැබෙන්න හේතු වෙන්නේ ශ්‍රද්ධාව අධික භාවනා යෝගීනතයි. අවසරයි ස්වාමීන් වහන්සේ චාගානුස්සති භාවනාව වඩන්නේ කෙසේද කිය පැහැදිලි කර දෙන්න. චාගානුස්සති භාවනාව වැඩිීමේදී නැතවරක් අපි හඳුන්වන්න යන්නේ මේ මුලින් සඳහන් කළේ ආරම්භ කරන ආකාරයට ප්‍රථමයෙන් මේ වඩන ආකාරය ගැන හැඳින්වීමක්. දැන් මුලින් සඳහන් කළා තමන් පළමු කොට සීලයක පිළිපදන්නට ඕනේ. සීලයක පිළිපදලා සිල්වත් ගුණවත් උතුමන් කෙනෙකුට යමක් පරිත්‍යාග කරන්නට ඕනේ. ඒ පරිත්‍යාගය නැවත නැවත ආවර්ජනා කරන්නට ඕනේ. මේකේ විශේෂයෙන් සැලකිය යුතු කාරණයක් කියනවා. සෑම විටම සිල් උතුම් හොයාගන්න අපහසු වෙනවා. දුගී මඟී ආසරණයන්ට දන් දෙන්න ලැබෙනවා. තිරිසංගත සතුකට හෝ දන් දෙන්න ලැබෙනවා. ඒ කෙසේ වෙතත් ඒ හැම දානයක් පරිත්‍යාගයක්ම මහත් කලවන්නේ තමන්ගේ සිතේ තියෙන පිරිසිදුකම අනුවයි. කින්නතුන් අහලා තියෙනවා නේද? නිස්සන්තර මහරජුරු සත්‍ය සතික මහා දානේ දුන්නා. දුගී මගේ අසරණ අනාථාදීන්ද ඒ සිල් තුන් නෙමෙයි ඊට වඩා තමා සීලවන්තයි. නමුත් මහා පොළොවද කම්පා වුණා. ඒ මොකද විශ්වන්තර මහා බෝධිසත්වයන් වහන්සේගේ සිතේ තියෙන පිරිසුදුකම නිසායි. ඇලියතා දන් දුන්නා. ඒ දාණය ලැබුවේ Tamanne වඩා සිල්ලුතුන් නෙමෙයි. නමුත් මහ පොළොවද කම්පා වුණා. දරු දෙන්නා දන් දුන්නා. ඒ දන් දුන්නේ Tamanne වඩා සිල්ලෙකුට නෙමෙයි. ගෝම ආසරණ දුගී දුප්පත් කිසිම සීලයක් ගුණයක් දහමක් නැති නපුරු යෝජක බ්‍රාහ්මණයාට මහ පොළොවද කම්පා වුණා. ඒ විදිහ අවස්ථාවල අපට පැහැදිලිව දකින්න ලැබෙනවා පරිත්‍යාගයේ මහත්ඵල මහත්ානිසංස වීමට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ සිතේ පිරිසුදු බව හා ආනිසංස දක්නා ප්‍රඥාවයි. මේ මහා බෝධිසත්වයන් වහන්සේ අනුව තමයි සෑම කෙනෙක් පරිත්‍යාගය පුරුදු කරන්නේ. ඒ පරිත්‍යාගය ගැන නැවත නැවත ආවර්ජනා කිරීමෙනුයි මේක භාවනාවක් වශයෙන් වැඩෙන්නේ. අනුස්සති කියන්නේ අනු අනුසති අනුස්සති නැවත නැවත නැවත සිහි කිරීම. එකම අරමුණ නැවත නැවත නැවත සිහි කිරීමට තමයි අනුස්සති කියලා කියන්නේ. මේ අනුස්සතිය වඩන්නේ නිවන් සෝය පිණිසයි. නිවන් සෝය පිණිස වඩන අනුස්සතිය තමයි මෙතන බෝධිපාක්ෂික ධර්ම වැනි උසස් ගුණ වැඩෙන භාවනාවක් වෙන්නේ. ලෞකික වශයෙන්වත් මේ ඥානසංස ලැබෙනවා ලැබෙනවාමයි. නමුත් නිවන් සෝපතා කරන අනුස්සති භාවනාවේ ආනිසංස වශයෙන් නිවන් දකිනතුරු උපනුපන් තැන කිසි තැනක ඇලෙන්නේ බැඳෙන්නේ වෙලෙන්නේ පැටලෙන්නේ මුලා වෙන්නේ නැහැ. චක්‍රවර්ති සම්පන්න ලැබුණත් නිවනටම යොමු වෙනවා. චක්‍ර දිවිරාජ සම්පන්න ලැබුණත් නිවනටම යොමු වෙනවා. කොයි විදිහේ සැප සම්පත් ඇතුව උපනත් නිවනටම යොමු වෙනවා. ඒ නිසා තමයි සසර අතරමන්න වී නිවන දක්වා යාගත හැකි වෙන්නේ මේ ජීවිතය තුළ බලවත් කුසල ඡන්දය, කුසල වීරිය, කුසල චිත්තය, කුසල විමර්ශන නුවණ පිහිටුවාගෙන දම්පින්කම් කිරීම නිසා. නිවන් සුව පතාගෙන දම්පින්කම් කරන නිසායි භව සම්පන්න ලැබුණත් ඒව අතර මං වෙන්නේ නැතුව නිවනටම යොමු වෙන්නේ. ඒ නිසා මෙහිදී චාගානුස්සති භාවනා වඩන යෝගාවචරයා විසින් අර විදිහේ පරිත්‍යාගයක් කරනවා සිල්වත් ගුණවත් උතුමෙකුට හෝ දුගී මන්දී අසරණෙකුට හෝ ත්‍රිසංගත සතුවෙකුට හෝ යම පරිත්‍යාග කරන ආනිසංස සලකාගෙන එසේ ආනිසංස සලකාගෙන භාවනා වැඩිීමේදී තමන් ගැන තමන් හිතෙනවා. ඒක මාන්නකින් හිතෙනවා නෙමෙයි. එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටියකින් හිතෙනවත් නෙමෙයි. තෘෂ්ණාවකින් හිතෙනවත් නෙමෙයි. කුසාසිත නොවිස් හිතන්නේ. කුසාසිත ඇතුලේ තෘෂ්ණාව නැහැ. කුසාසිත ඇතුලේ දෘෂ්ටිය නැහැ, සක්කාදිට්ඨිය නැහැ. කුසාසිත ඇතුලේ මාන්නයක් ඇති වෙන්නේ අකුසාසිත වලයි පහළ වෙන්නේ. එතකොට මෙහිදී බලාපොරොත්තු වෙන්නේ විරිත්‍යාග චේතනාවේ ආනිසංසෙන් නිවන් සුවය. නිවන් සුවය කතාගෙන කුසල් කරනකොට එතන තෘෂ්ණාවක් නැහැ, මාන්නයක් නැහැ, මිත්‍යා දෘෂ්ටියක් නැහැ. සංනාදිත්‍යමාන තුනෙන් තොර වූ කුසල් සිත් තමයි පෙළි පෙළි පෙළි වැඩෙන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඡාගානුස්සතිය වැඩිීමේදී අර විදිහේ ලෞකික සම්ප්‍රාප්ත ගැන බිඳක්වත් හිතන්නේ නැතුව. ඒ කියන්නේ මට මේ දානේ දීමෙන් චක්‍රවර්ත සම්පත්තිය ලැබෙනවා ආදි වශයෙන් කිසිම දෙයක් ගැන හිතන්න වටින්නේ ලෞකික දෙයක් ගැන. එහෙම හිතුවොත් හිත අපරිසුදු වෙනවා. ඒ හැර මට මේ දාන පරිත්‍යාගය නිසා මේ භාවනා මනසකාරය නිසා අසවල් බෝධිඥාණයෙන් මඟඵල නිවන් සුවබෝධ කරගන්න වාසනාව වේවා කියන උපනිෂේ ප්‍රාර්ථනා කරගෙනයි ඒ භාවනාව වඩන්නේ. එසේ වැඩිීමේදී තමයි තමන් ගැන තමන් හිතෙනවා මම මේ විදිහේ දානමය පූජාවක් කළා. අද පටන් මම ජීවිතාන්තය දක්වා දන් නොදී ජීවත් වෙන්නේ නැහැ. සෑම එකම දාන පරිත්‍යාගය පුරුදු කරනවා කියලා ඒ ගැන හිතේ බලවත් ප්‍රසාදයක් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඊළඟට ඒ තමා කරන දානමේ පින්කම ආරමුණු කරගන්නකොට ලාභවත්මේ සුලද්ධංවත්මේ ආදි වශයෙන් තමාගේ ගුණය සිහි කරනවා. මට විශාල ලාභයක් ලැබුණා. මට බුද්ධෝත්පාද කාලයේ නැමැති ලාභය ලැබුණා. ප්‍රතිග්‍රාහක සම්ප්‍රත්‍ය නැමැති ලාභය ලැබුණා. පරිත්‍යාග කරන්න ධනයේ වස්තුව ලැබීම නැමැති ලාභයක් මට ලැබුණා. එවාගෙම මේ බලවත් ප්‍රසාදයෙන් යුතුව පරිත්‍යාග කිරීමේ ලාභය මනුෂ්‍ය ජීවිතයේ මට ලැබුණා. කවෝ සාදු සාදු කියලා තමන්ගේ හිතේ ඒ දන් දීමේ අවශ්‍යතාව ගැන සතුටු වෙනවා. සුලද්දන් වතමේ මා විසින් යතුම් බුද්ධෝත්පාද කාලයක හොඳ මනුෂ්‍ය ජීවිතයක් සම්මාදිට්ඨිය යතු මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්තා මට වහලාභයක් කියලා තමයි ඒ ගැන ප්‍රීතිමත් වෙනවා සතුට වෙනවා ප්‍රමෝදයටපත් වෙනවා ඊළඟට තමයි හිතන්නේ මම මේ විදිහටයි දන් දුන්නේ මුත්තචාගෝ මම හද තුලින්ම කෘෂ්ණාවෙන් මිදී දන් දුන්නා. අහව සාදු සාදු කියලා තෘෂ්ණාවෙන් තොර දන් දීම ගැන ප්‍රසාදය ඇති කරගන්නවා. එවාගේ මම මේ දන් දීමේදී කිසියම් ආත්ම දෘෂ්ටියක් නැතුව තමයි මේවා කරන්නේ කියන හැඟීමක් නැතුව පිරිසුදු සිතින් නිවන් පතා මම දන් දුන්නා. ඔව් සාදු සාදු කියලා හිතෙනවා. එවාගේ මම දන් දෙන්නේ තමන් උසස් කොට අනුන් පහත් කොට සැලකීමක් නොවේ මම නිවන් සුව පතාගෙන පිරිසුදු සිතින් මම මේ දානේ පරිත්‍යාග කළා හෝ සාදු සාදු කියලා අද තමන් මේගේ පරිත්‍යාගය ආවර්ජනා කරනවා මුත්තචාගෝ එසේම තෘෂ්ණාවක් දෘෂ්ටියක් මාන්නයක් ඇති නොවේ නැපේත සිත කෙලෙසුන්ගෙන් මුදවාගෙන මම දන් දුන්නා කියලා නැවත නැවත නැවත ආවර්ජනා කරනවා කයසුපානී මම සෑම විටම සෝදාගත් දෑතක් ඇතුව දන් දෙනවා සෝදාගත දහසක් ඇතුව කෙනෙකුගේ තේරුම සිත පිරිසුදුෙන් දන් දීම ගැනයි කියන්නේ. ඒ කියන්නේ හිත තෘෂ්ණාවෙන්, තෘෂ්ණා මලයෙන් සෝදාගත්තා. තෘෂ්ණා කිලුටෙන් මම හිත පිරිසු කරගත්තා. එවැගේම මාන්න දෘෂ්ටියෙන්, මාන්නයෙන් හා දෘෂ්ටියෙන් මගේ හිත කෙලෙසුන්ගෙන් තෙත් වෙන්නේ නැතුව මම පිරිසුදු කරගත්තා. කියලා අර තණ්හා දිට්ඨි මාන වලින් තොර වෙච්ච හිතකින් මම මේ දානේ පරිත්‍යාග කළා කියලා මේ පායතපාණී කියන ගුණය අනුව ආවර්ජනා කරන බොහෝ වේලාවක්. එවැගේම යාච යෝග ඕනෑම කෙනෙක් මගේ කෑම, දීම, ඇඳීම, පැළඳීම, යාන, වාහන, මවදන් සුවඳ විලවුන් කවර දෙයක් හෝ ඊළඟට આવොත් හෝ සාදු සාදු මදන් දෙන්නේ මේ කියන ඒ පරිත්‍යාග චේතනාව විස්තාවරව පිහිටුවාගත් බව ගැන නැවත නැවත නැවත ආවර්ජනා කරනවා. ඒ වගේම යාච යෝගෝ එවැන්නෙක් මගෙන් යමක් ඉල්ලනවා නම් ඒ ඉල්ලන්නේ ඉල්ලීම මට ලෝක ලාභයක් කියලා හිතෙනවා. ඒ ඉල්ලන්නේ යමෙක් තමන්ගේ අවශ්‍යතාව නිසායි. බඩගිනිකාරයෙකුයි කෑම ඉල්ලන්නේ. එවාගෙම ඇඳුම් පැළඳුම් නැති කෙනෙකුයි ඇඳුම් ඉල්ලන්නේ. ඉල මුදල් නැති කෙනෙකුයි මුදල් ඉල්ලන්නේ. එවාගෙම පිපාසය ඇති කෙනෙකුයි වතුර ටිකක් ඉල්ලන්නේ. ඒ කවර නමුත් කෙනෙක් ඇවිල්ලා මගෙන් යමක් ඉල්ලුවොත් නැතේ නොකිය මම දන් දෙනවා ඕ සාදු සාදු මට ලොකු ලාභයක් කියලා නැවත නැවත නැවත හිතින් ආවර්ජනා කරනවා. ඒ වගේම මහා බෝධිසත්වයන් වහන්සේ බොහෝ අවස්ථාවල හිතලා තියෙනවා මගේ මේ දවල් ආහාරය පරිත්‍යාග කරන්න ලැබුණොත් මට ලොකු වාසනාවක්. ඒ හිතෙනකොටම පරිත්‍යාගයේ සුදුස්සෙක් සම්මුඛ වුණා. ඒ වෙලාව උන්වහන්සේ හිතෙනවා අහෝ මට ලොකු ලාභයක් ලැබුණා. මං හිතුවා මගේ දවල් ආහාරයේ දන් දෙන්න ලැබෙතත් හොඳයි කියලා. මේ තැනැත්තා මං ඉස්සරහට මට ඒක ලොකු ලාභයක්. එනිසා මේ තැනැත්තා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උට මන් දෙන දාණය ඖෂධයක්, දිව්‍ය ඖෂධයක් වැනි වේවා. යමන්ගෙන් හොට ආයු වර්ණ සැප බල ඥාන වැඩේවා. ඔහුගේ සිතේද කුසල් සිත් වැඩි දියුණු වෙලා, සුගතිගාමී වෙලා, සුවසේ දානාද දසපාරමී පුරාගෙන ගාමීර ආර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් සුව ලබන්න මගේ මේ දාන පරිත්‍යාගයත් උපකාර වේවා කියලා අද තුنين පිරිනමනවා. ඒ විදිහට මම මේ විදිහට දානය පිරිනමුවා පිරිනමනවා කියන එක බලවත් ප්‍රසාදයෙන් නැවත නැවත නැවත වර්ජන කරනවා. වස්සංගඩතු මම හැම වෙලාවෙම දානේ බෙදා දීම සඳහා මේත නමාගෙන ඉන්නවා. කොයි වෙලාවකවත් මම පරිත්‍යාගයක් කරන්න ලැබෙන අවස්ථාවක පස්සට යන්නේ නැහැ. මම ගෙයින් ඉදිරියටම ගියේ මගේ සියාතින් ගෞරවයෙන් යුතුවම පරිත්‍යාග කරන්න මම පුරුදු වෙ සිටිනවා අහෝ සාදු සාදු කියලා තමන් ඒ ගැන ආමෝදනයේ ප්‍රමෝදයේ ඇතුව අනුස්සති කරනවා මෙනෙහි කරනවා දාන සංවිභාග රතු මම දන් දෙන්නේ ඉස්සර හැමදාම යමක් පරිත්‍යාග කරලා ජීවත් වෙන්නේ පරිභෝග කරන්නේ ඒ ගුණේ මට තියෙනවා හෝ සාදු සාදු කියලා දන් දෙන්නේ ඉස්සර පරිත්‍යාග කිරීම ගැන සතුටු වෙනවා දන් දෙමින් තමන් අනුභව කරමින් පරිභෝග කරමින් ඉන්න වෙලාව යමක් ඉල්ලගෙන ආවනම් ඒත් මම ඒ විදිහට පරිත්‍යාග කරනවා කිසි පසුබට වීමක් නැහැ මගේ අඩුපාඩුව ගැන මම හිතන්නේ නැහැ අර පසුගිය කාලේ මට මතකයි පෝజ్య පිටකඩුවේ සිරිසු මංගල ස්වාමීන් වහන්සේගෙන් සිවුරක් ඉල්ලගෙන ඇවිත් සිවුරු අඩුපාඩු වාසක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ දැක්ක ගමන් මේ සික්කාපිය සිරිසුමංගල නායක ස්වාමීන් වහන්සේ තමන් පරවාගෙන හිටියේ සිවුර වාද බුද්ධාර දුන්නා. අර තමන් පරිභෝග කෙනෙක් පවා දන් දෙන්න උන්වහන්සේ පුරුදු වෙන වගේ මමත් මේ විදිහට මා පරිභෝග කරන දේහා ඊළඟට ආවොත් නැතේ නොකියා මම දන් දෙන්න සුදුසුකම් නැතිව ජීවත් වෙනවා කියලා ඒ දාන සංවිභාග රතෝ කියන ගුණය අනුවත් නැවත නැවත ආවර්ජනා කරනවා. මෙසේ ආවර්ජනා කරමින් යනකොට මේ මාත්‍රිකා පද වලින් යමක් එකක් වශයෙන් හොඳට එකක් පැහැදිලිව වැටෙනවා. එකක් වඩාත්ම පැහැදිලිව තමන්ට වැටෙනවා නම් ඒ වැටෙන එක ගුණේ සිහිපත් කරමින්ම බොහෝ වේලාවක් එක අරමුණේ හිත පවත්වාගෙන යනවා. ඒ පවත්වාගෙන යාමෙන් තමයි හිතේ නීවරණ යටපත් වෙලා ධානාංග පහළ වෙලා උපචාර සමාධිය ලැබෙන්නේ. මේ විදිහටයි සංක්ෂේප වශයෙන් මේ භාවනා වඩන හැටි ගැන හැඳින්විය හැකි වෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ භාවනාවෙන් ලැබෙන සමාධි කවරේද? විශේෂයෙන් සම්බුද්ධ ශාසනයේ තියෙන සමසප්ලස් කර්මස්ථාන අතුරින් ධ්‍යාන වැඩන භාවනා කියන ඔක්කොම 30ක්. එයින් මේ අනුශිති භාවනා 8ක් තියෙනවා. රූප ධ්‍යාන අරූප ධ්‍යාන වැඩෙන්නේ නැහැ. දැන් මේ චාගානුස්සතියත් එයින් එකක්. බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති දේවස්ථානුස්සති උපසමානුස්සති මරණානුස්සති කියන මේ කර්මස්ථාන අටෙන් රූපාචර ධාන අරූපාචර ධාන කියන අර්පණ සමාධි ලැබෙන්නේ මක්නිසාද මෙතන තියෙන්නේ පරමාර්ථ ධර්මයක් අරමුණු කිරීම. පරමාර්ථ කියන්නේ සම්මුතිය නෙමෙයි. දැන් අපේ ත්‍යාගානුස්සතිය මහා භාවනාවදී ගන්නේ අලෝම චේතනාව අලෝම කුසල චේතනාව පරමාර්ථ ධර්මයක් ඒක සම්මුතියක් නෙමෙයි ඒ කියන්නේ ඡායසික ධර්ම 52කින් එකක් මේ අලෝභය මේ අලෝභ කුසල චේතනාව තමයි අලෝභ ඡායසිකේ තමයි අපට ආවර්ජනා වෙන්නේ මෙතෙන් ඒ නිසාක පරමාර්ථ ධර්මයක් පරමාර්ථ ධර්මයේදී රූප ධානය ලැබෙන්නේ නැහැ අරූප ධානයන් දෙකක් තියෙනවා පරමාර්ථ අරමුණේ ධාන බාටපත් වෙන විඥානං ඡායතනේ සහ නේව සංඥා නා සංඥාතනේ ඒ හැර එවැනි කිසියම් සමාධියක් යන ධානයක් පරමාර්ථ ධර්ම අරමුණේ ධානගත වෙන්නේ ඒ නිසා තමයි මෙතෙන්දී මේ පරමාර්ථ ධර්මයක් පරිත්‍යාග චේතනාව කියන්නේ ලෝභය අලෝභයේ මුල් කොට ඇති ලෝභයේ පටහැනි වූ අලෝභයේ මුල් කොට ඇති මේ කුසල චේතනා ඒක තනියෙන් නෙමෙයි හටගන්නේ. ඒක තනියෙන් නෙමෙයි හටගන්නේ ඒක සෝමනස සාගත ඥාන සංප්‍රයුක්ත කුසල් සිතකයි. ඒ කුසල් සිත චිත්තචෛසික ධර්මයන් 34කින් යුක්තයි. එතන තියෙනවා චිත්තචෛසික ධර්ම ඔක්කොම චෛසික ධර්ම 33ක්. ඒවා හඳුන්වනවා නම් කෙටියෙන් ඒක මතක තියාගන්න පුළුවන් අභිධර්මයේ දන්න ඇත බොහොම දේශයෙන් වැටෙනවා. පස්සේ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිත ඉන්ද්‍රිය මානසිකාර කියලා හතයි විචාරක විචාර අධිමෝක විරිය පීති ඡන්ද කියලා හයයි 13යි ඊළඟ සෝමන සාදාන 19ක් තියෙනවා අලෝ සද්ධා සති හිරියොත්ප්ප අලෝභ අදෝස තතර මජ්ජත්තතා කියලා හතයි කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලවතා චිත්ත ලවතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කායුජ්ජකතා චිත්තුජ්ජිකා කියලා 12යි ඊළඟට ප්‍රඥාවයි මේ කියන සියල්ල 33යි ඔය 33ට සිතත් එකතු වුණාම 34යි මෙන්න මේ සියල්ල තමයි ඡාගානුසති භාවනාවට අරමුණු වෙන්නේ අලෝභයේ කුසල චේතනා මුල් කොට ඇතිව එනිසා මෙතෙන්දී අර අර්පණා සමාධිය නෙවෙයි ලැබෙන්නේ උපචාර සමාධියයි. දැන් අපි මුලින් සඳහන් කළා අර මුත්තචාගෝ පායතපානී යාච යෝගෝ වස්සග්ග රතෝ දාන සංවිභාග රතෝ ලාභවත්තමේ සුලද්දං වත්තමේ ආදී මාත්‍රකාපත එකක් පාට එකක් එකක් ගන්න මෙනෙහි කරන්දී එක අරමුණක වඩා සිත තදින් පිහිටෙනවා නම් ඒ අරමුණේ නැවත නැවත නැවත හිතේ භාවිතා කරන්න කරන්න මෙනෙහි කරන්න කරන්න හිතේ පංච නීවරණ යටපත් වෙනවා. කාමච්ඡන්ද කියන ආශාව යටපත් වෙනවා. ව්‍යාපාද කියන තරහා ගතිය යටපත් වෙනවා. තීන මිද්ද කියන හිතේ ඇලිමැලි ගතිය යටපත් වෙනවා. උද්දච්ච කුක්කුච්ච කියන හිතේ විසිරෙන ගතිය හා පසුතැවෙන ගතිය යටපත් වෙනවා. ඒ වගේම විචිකිච්ඡා කියන බුද්ධ ආදී යටතැන සැකසාංකා යටපත් වෙනවා. මේ අංග පහ යටපත් වෙන්න වෙන්න ධානාංග පහක් ශක්තිමත් හිතේ පහළ වෙනවා. කුසල විචාරකය, කුසල විචාරය, කුසල ප්‍රීතිය, කුසල සුඛය, කුසල ඒකාග්‍රතාව කියන මේ අංග පහ හිතේ ශක්තිමත් වෙනවා. ඒ ශක්තිමත් වෙන තරමට තමයි නීවරණ පහ යටපත් වෙන්නේ. ඒ අංග පහ ශක්තිමත් වීම තමයි මෙතන උපචාර සමාධි කියලා හඳුන්වන්නේ. ඒක කාමාචර කුසල් ජවන් සිත් වල පහළ වෙන්නේ ධානයක්. ඒකට කියන උපචාර ධානය කියලා. ඒ කාමාචර කුසල ජවන් වල ස්වභාවයේ චිත්ත වීතියෙන් වීතියේ තේත භවංගපතිත වේ නැත නැත චිත්ත වීති පහළ වෙන එකයි. නමුත් මේ අර්පණා සමාධිය හැම නෙමෙයි. රූපාචර ධාන අරූපාචර ධාන වලදී හිත තේලි එකම සිත් හිතක් හැටියට ජවන් හිත හැටියට පහළ වේගෙන පැය ගණන් වරු ගණන් දීපේ දිගට ඒ ධානසිත පවත්වන්න පුළුවන් පුරුදු වුණාම. ඒ නිසා මේ කාමාවචර සිතේ පහළවන සමාධියද කියන උපචාර සමාධිය. ඒකට උපචාර කියලා කියන්නේ ධානයේ සමීපයි කියන එක. රූපාචර ධානයේ සමීප නිසා උපචාර සමාධිය කියලා කියනවා. ඒ උපචාර සමාධියේ පමණයි මෙතන මේ ත්‍යාගානුසති භාවනාවෙන් ලැබෙන සමාධිය. හැබැයි මේක ඊළඟට ඉදිරි සමාධිලාභයට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන විචාර සමාධියටපත් වුණාම නීවරණ යටපත් වුණා. ඊළඟට පුළුවන් වෙනවා ඒ යෝගාවචරයාට ආනාපාන සමාධියේ ධ්‍යාන වඩන්න පුළුවන්. මෛත්‍රී ධ්‍යාන, කරුණා ධ්‍යාන, මුදිතා ධ්‍යාන, උපේක්ඛා ධ්‍යාන වඩන්න පුළුවන්. අසුභ ධ්‍යාන වඩන්න පුළුවන්. ඊළඟට කසින ධ්‍යාන වඩන්න පුළුවන්. ඔක්කොම අරූප ධානයකම වඩන්න අවස්ථාව ලැබෙනවා මේකෙන් උපචාර සමාධිය පිහිට කරගෙන. එනිසා මේක හරියට අර දොරටුවක් වාගේ ධ්‍යාන භාවනාවට දොරටුවක් වාගේ වෙනවා ත්‍යාගානුසති භාවනාවේ උපචාර සමාධිය. එනිසා මේ ධ්‍යාගානුසති භාවනාවෙන් ලැබෙන සමාධිය නම් උපචාර සමාධිය කියලා කරුණාවෙන් අපි හඳුන්වනවා. අවසරයි ස්වාමීන් වහන්සේ භාවනාවට ඇති බාධක මොනවද අපට පැහැදිලි කර දෙන්නේ? භාවනා වඩන කා සෑම දිනකටම ඇති බලවත් බාධකයක් තමයි නීවරණ පහ. නීවරණ කියලා කියන්නේ හිතට බාධා කරන්නේ. හිත ආවරණය කරන ධ්‍යාන වඩන්න බාධා කරනවා, විපස්සනා වඩන්න බාධා කරනවා, මඟඵල නිවන් සුව ලබන්න බාධා කරනවා. එනි බාධා කරන නිසා ඒවට නීවරණ කියනවා. ඒ නීවරණ මුලිනුත් අපි කියුවා කාමච්ඡන්ද. නොඑක් නොඑක් කාම වස්තු ගැන හිතන හිතන ආසාව. ව්‍යාපාද අනුන් ගැන තමාගේ හිතේ ඇති වෙන පටිගය ඒ වගේම තීන මිද්දයේ තීනේ මිද්දේ කියලා කියන්නේ තීනේ කියන්නේ හිතේ ඇලිමැලි ගම. මිද්දේ කියන්නේ ඡායසිකයන්ගේ ඇලිමැලිකම. ඒක චිත්ත ඡායසික දෙකේම තියෙන ඇලිමැලි ගතිය එපාකම තමයි තීන මිද්දේ අරතේ කියලා කියන්නේ. ඊළඟට උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කියන්නේ හිත නිතරම අර ගහ කෙල්ලපු කොළිය හෙලවෙන්නා වගේ නිතරම එක එක අරමුණු වලට දුවනවා. එක එක අරමුණු වල දුවනවා අර ගහෙන් ගහට පැනලා යන සිලව් වඳුරෝ වාගේ හිත නොඑක් නොඑක් අරමුණු වෙත නිතර නිතර පැන පැන යනවා. ඒක උද්දච්චයයි. කුක්කුච්චය කියලා කියන්නේ තමන් නොකල අකුසල නොකල කුසල් ගැන කළ අකුසල් ගැන සිතේ පසුතැවිලෙනවා. හිත තන්පත් වීමේදී තෝක බොහෝ සෙයින් එනවා මට අහවල් පාපෙ සිද්ධ වුණානේ. අහවල් වැඩ මං අතින් වැරදුණානේ. ඒ වගේම අසවල් කුසලිය මට කරගන්න තිබුණා ඒක බැරි වුණානේ. ඒවා ගැන හිත හිතා පසුතැවිලෙනවා. ඒකට කියනවා කුක්කුච්ච කියලා. විචිකිච්ඡා කියලා කියන්නේ තින් බුද්ධ රත්නය ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන, ශික්ෂාව ගැන කියන්නේ සීලාදී ප්‍රතිපත්ති ගැන, අතීතය ගැන, අනාගතය ගැන, වර්තමානය ගැන, පරිසම්පාදය ගැන සැකසාංකා. බුද්ධ ධර්මයට අනුව නෙමේ තමා සැකහිතෙනවා. ඒ සැකහිතන එකට කියනවා විචිකිච්ඡාව කියලා. මේවා බොහෝසෙන් භාවනාවට බාධක වෙනවා. ඕවට යටපත් වෙන්නේ කියලා නිතරම ප්‍රමාද විහරණයෙන් කාලය ගෙවනවා. භාවනා ටිකක් කරනවා ආයෙත් වෙන වැඩකට යදිනවා. ආයෙ වෙන වැඩක් කරමින් ඉඳලා වෙලා ටිකක් භාවනා කළා ආයෙත් යනවා. ඔය වාගේ නිතර නිතර මේ නීවරණයන්ගේ බලපෑම නිසා භාවනාවක් සාර්ථක කරගන්න බැරි වෙනවා. මේක ලොකු බාධාවක්. ඒ වගේම දැන් පරිත්‍යාග කරන දාන වස්තුව ගැන වුණත් අනේ මම මෙච්චර දන් දුන්නේ නැහැ. අයි මම මෙච්චර දුන්නේ. මේකෙන් අසවල් ප්‍රමාණයක් දුන්නා නම් ඇතිනේ. ඒ වාගේ තාපිරිසුදු වෙන්න පුළුවන් ඒකත් හිතේ තියෙන ලොකු බාධාවක් මේ භාවනාවට. අර ඈත කාලයේදී එක්තරා මසුරු සිතාන කෙනෙක් කිසිදාක නූල් කොටක්වත් කෙනෙකුට දාන් දෙන්නේ නැහැ. එක දවසක් ඔහු <clears throat> ගෙදරින් පිටත් යනකොටම පසේ බුදු කෙනෙකුන් වහන්සේ ඉස්සරහට හම්බ වුණා. ගෙදරේ ඉන්න සිටු දේවියට කිව්වනේ මෙන්න මේ ස්වාමින් වහන්සේට යමක් පරිත්‍යාග කරන්න කියලා. ඔහුගේ හිතේ තිබුණේ ගම් හැන්දක් දෙයි කියලා. නමුත් ඒ ගෙදර ඉන්න සිටු දේවිය බොහොම ශ්‍රද්ධාවන්තයි ඥානවන්තයි. එතුමියට හිතුණ ලොකු වාසනාවක් මත මේ ස්වාමියාගෙන් අවසර ලැබීම කියලා පසේ බුදුරජාන් වහන්සේට ආසනයක් පනවලා වඩා හිඳුලා පිරිසුදුව ප්‍රණීතව දානයක් ඇදුවා. දානි හදලා පාත්‍රයේ පුරාලන්න දානේ බෙදලා පිටත් කෙරුවා ඇඳලා. යනකොටම අර සිටුවදා ආපහු ගෙදර එනකොට ඉස්සරහට හම්බ වුණා. ඉඳලා බැලුවා ඉඳලා බැලුවා මේ පාත්‍රයේද පාත්‍රයේ බොහොම සුවඳ විහිදෙන දානයක් කල්පනා කළා ඔහු මෙච්චරයි දන් දුන්නේ මේ දම් පීරිසියක් දුන්න නම් ඇතිනේ මේ වාගේ ප්‍රණීත ආහාරයක් ගෙදර වැඩ කරන කෙනෙකුට දුන්න නම් අපිට වැඩියෙන් වැඩවත් කරලා දෙනවනේ මේ ඇත්තෝ මේව අනුභව කළා දැනකට ගිහින් නිදාගෙන ඉන්නවනේ කිසි වැඩක් නැහැ නේ කියලා හිත අපිරිසුදු කරගත්තා ඒ අපිරිසුදු කර ගැනීම නිසා අන්න හිතේ තමන්ගේ ත්‍යාගය අපිරිසුදු වුණා කෙලෙසුන්ගෙන් යටපත් වුණා. එතන ඇති වුණා කාමච්ඡන්දයයි, ව්‍යාපාදයයි, තීන මිද්‍යයි, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡ ඔක්කොම පහළ වුණා. අන්තිමේ පුජ්‍යලයාට සසර ගමනේදී නාවාදයක් දිවල හත්වාදයක් දිව සම්පන්න ලැබුණා. හත්වාදයක් මනලව සවැත්නවල සිටු සම්පන්න ලැබුණා. කවදාකවත් කිසිවක් පරිහරණය කරන්නේ නැහැ. අන්තිමේදී මැරිලා අපාගාමී වුණා. මේ වාගේ සිදුවීම් වලට කියනවා අර තමන් කරන පින්කම් වලදී බාධාවක් ඇති වෙන්නේ නැති. අකුසල සිතිවිලි නිසා ත්‍යාගය අපිරිසුදු වෙන්නේ නැති. ඒ වාගේ නැතුව කිසිදාක තමන්ගේ හිතේ පසුතැවිල්ලක් ඇති නොවනසේ අර වාගේම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡ ඇති නොවනසේ හිත පිරිසුදු තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. තමාගේ සංසාර දෝෂ නිසා නිතරම අකුසල් පැත්තට හිත නැමෙනවා. ඒ වෙලාවේ සිහිය පිහිටුවාගෙන අකුසල සිතිවිල්ලෙන් හිත මුදවා ගන්නට ඕනේ. කුසල් සිතිවිල්ලටම පත් වෙන්නට ඕනේ. ඉතින් ඒක වාඩි වෙලා හිටියත්, හිටගෙන හිටියත්, ඇවිදිමින් හිටියත්, සතිපේගෙන හිටියත් හැම වෙලාවෙම තා ත්‍යාග ගුණය ගැන ආවර්ජන කරමින් පිරිසිදු සිත පුරුදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා මේකට බාධා නොවන පිණිස. එනිසා මේ වස ප්‍රධාන වශයෙන් පංච නීවරණ ධර්ම මේ ත්‍යාගානුස්සති භාවනාවට බාධාවක් කියන එකමා කරුණාවෙන් හඳුන්වනවා. ත්‍යාගානුස්සති භාවනාව විදර්ශනාවට පාදක කරන්නේ කෙසේද? විශේෂයෙන් සෑම භාවනාවක් සමත භාවනාවක් අගදී විපස්සනාවක් තමයි පක්වාවක් ගන්නට ඕනේ. සෑම භාවනාවකම තියෙන විපස්සනාට දොරටුවක්. දැන් මේ ත්‍යාගානුස්සති භාවනාව වර්ණ කෙනෙකුට දොරටු තුනක් විවෘත කරගන්න පුළුවන්. එකක් තමයි දැන් ත්‍යාගානුසති භාවනාවෙන් තමන්ගේ සිතේ උපචාර සමාධිය ලැබිලා උපචාර සමාධියෙන් ධාතු මනසිකාරයට යොමු වීගෙන රූප කලාප නාම කලාප වෙන් කරගෙන ආબોධ කරගෙන ඊට පස්ව හේතුඵල ධර්ම සම්වර්ෂණය කරලා නාම රූපයන්ගේ ලක්ෂණ රස පච්චුපාඨාන ප්‍රදත්තාන මෙනෙහි කරලා ඉප මේ සම්මසන ඥානයේ පටන් විපස්සනා ඥාන වඩන්නේ මේ දොඩටුවක් වෙනවා ත්‍යාගානුසති භාවනා එක එක දොඩටුවක්. මුලින් සඳහන් කළාසේම මේ ත්‍යාගානුසතියෙන් උපචාර සමාධිය ලබාගෙන ඊට පස්සේ රූප ධානය වඩනවා. ඒ කියන්නේ ආනාපාන සති ධාන, අසුභ ධාන, භ්‍රමචාර ධාන, ශාකේම කසින ධාන වලින් රූප ධාන අතර ලබනවා. ඒ රූප ධාන යමකින් අනතුරු විපස්සනාට හැරිලා අර වගේම ධාතු මනසිකාරයට අනුතුරුව ඒ ඒ දරටු කරගෙන රූප විපස්සනා නාම විපස්සනා වඩමින් විපස්සනාට යොමු වෙන්න පුළුවන්. තුන්වෙනි දරටුව තමයි අර කසින භාවනා 10න් 9කින් පුළුවනි අරූප සමාපatti හතර වඩන්නේ. ඒ විදිහට අරූප සමාපත්තියෙන් ලබාගෙන ඊට පසුව නැවතත් විපස්සනාට හැරෙන්න පුළුවන්. මේ එකින් එකට විශේෂයි. උපචාර සමාධියෙන් විපස්සනාට හැරීම පළවෙනි පියවර ඒක වඩා විශිෂ්ට වෙනවා රූපාඥානයකින් විපස්සනාට යොමු වීම. ඒකත් වඩා විශිෂ්ට වෙනවා අරූපාඥානයකින් අනතුරු විපස්සනාට යොමු වීම. මේ නිසා මේ විදිහට චාගානුසති භාවනාවෙන් ක්‍රම තුනකින් දොරට තුනකින් විපස්සනාට යොමු වෙන්න පුළුවන් බව බුද්ධ වචනේ අනුව අපි තේරුම් ගන්නට ඕනේ. විශේෂයෙන් මේ භාවනාව සාදුරට සාකච්ඡා කිරීම සඳහා කවුරුත් උනන්දු වෙන්නට ඕනේ. මක්නිසාද අපේ බෞද්ධෝ බෞද්ධයන් පමණක් නෙමෙයි අබෞද්ධයෝ පවා මේ පරිත්‍යාගය පුරුදු කරනවා. මේ පරිත්‍යාගය තමයි මුලින්ම මහා බෝධිසත්වයන් වහන්සේලා පුරුදු කළා කියන්නේ. ඒ නිසා මහා බෝධිසත්වයන් වහන්සේලාගේ ගමන් මාර්ගය තමයි මේ පරිත්‍යාගය. අපේ සුමේද මහා බෝධිසත්වයන් වහන්සේ දීපංගර පාදමූලයේදී විවරණ ලබාගෙන මල් මාත්‍යය පළඟ බැඳගෙන ධ්‍යාන අභිඥාවන් සමවැදිලා අතීත බෝධිසත්වයන් වහන්සේලා පිරු බෝධිකාරක ධර්මයන් ආවර්ජන කළා. එලාවේ පළමුවෙන් පෙනී ගියේ දාන පරමත දාන පාරමිතාව. ඒ කියන්නේ දානයේ පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා වශයෙන් පිරු ආකාරයේ බෝධිසත්වයන් වහන්සේට පෙන්ලා අදිෂ්ඨාන කරගත්තා. අමත් ලෝතුරා බුදු වෙනු කැමැති නම් මේ දාණය පළමුවෙන් මා පුරුදු කරන්නට ඕන මේ මේ විදිහට. කොයි විදිහේද පිරිච්ච කලයක් යටිකුරු කළාම බිඳක්වත් වතුර ඉතුරු නොවේ වැగిරී යන්න වගේ තමා සතු දේ ගැන බිඳක්වත් තෘෂ්ණාව තබා නොගෙන පරිත්‍යාග කරන්නෙමි කියලා අදිෂ්ඨානෙන් උන්වහන්සේ දාන පාරමිතා අදිෂ්ඨාන කරගෙනයි බෝධි සම්භාර පුරන්න පටන් ගත්තේ. මේ දානය නිසා තමන්ගේ సంతානෙහි පාරමී 10ක්ම වැඩෙනවා. දානය නිසා දාන පාරමිතාව. දානයේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නුකරන චාරිත්‍රයක් බැවින් චාරිත්‍ර සීලයට අයිති බැවින් සීල පාරමිතාව. එවැන්ගේම නිවන් පතාග දානයේ පිරිනැමීම නිසා නික්කම්ම පාරමිතාව. ආනිසංස නුවණින් සලකමින් දානයේ පිරිනැමීම නිසා ප්‍රඥා පාරමිතාව. දානයේ පිරිනැමීමට කායික චාසික උත්සාහයක් යෙදෙන බැවින් විරිය පාරමිතාව. දානයේ දීමේදී තමන්ට වෙන අඩුපාඩු ගැන කිසිවක් ගැන කතා හිතන්නේ නැතුව ඉවසීමෙන් දන් දීම නිසා සාන්ති පාරමිතාව. ඊළඟට දානයේ දෙන්නේ මේ කරන්නේ මේ කියන වචනේ විදිහට මිෂ්ඨ කිරීමේ සත්‍ය පාරමිතාව. නිවන් සෝපතාගෙන අදිෂ්ඨානයක් ඇතුව දානයේ දෙන බැවින් අදිෂ්ඨාන පාරමිතාව. දානයේ ලබන්නන් වෙත මෛත්‍රියක් හිතේ පහළ වන බැවින් මෛත්‍රී පාරමිතාව. දානීය දීම නිසා ලාභාලාභ අසහස නින්දා ප්‍රශංසා සැප දුක් කිසිවක් කෙරෙහි ඇලෙන්නේ ගැටෙන්නේ නැති මාත්‍යම හිතේ පුරුදු වෙනවා දානේ දීමෙන් ඒ උපේක්ඛා පාරමිතාව. මේ කියන පාරමිතා 10ම සම්පූර්ණ වෙනවා වැඩෙනවා. එපමණක් නෙමෙයි මේ දානය නිසා තවත් දුරට සිතේ උසස් කුසල් වැඩෙන්න පටන් ගන්නවා. තමන් පරිත්‍යාගයක් කළා හිතෙනවා මා මේ පරිත්‍යාග කරන දාන වස්තුව සත්‍යයේ කුජලේ කාත්මයක් නෙමේ නිස්සත්ත්ව නිජීව ශූන්‍ය වූ රූප සමූහයක් මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාස්තක රූප සමූහයක් ඇත ඒ රූප සමූහයේ ශනියක් ශනියක් වාසා සිඳි සිඳි බිඳි බිඳි ඇතිවී නැතිවී යන බැවින් අනිත්‍යයි සිඳෙමින් බිඳෙමින් ඇතිවීමෙන් නැතිවීමෙන් පිළිපෙළී පවත්නා බැවින් දුකයි කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි දානේ පිරිනමන මගේ సంతානයේද නාම රූප දෙකක් මේ නාම රූප ස්නේහක් පාසා සිඳි සිඳි බිනි බිනි ඇති වී නැති වී යන බැවින් අනිත්‍යයි සිඳෙමින් බිනීමෙන් ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළි පෙළි පවත්නා බැවින් දුක්ඛයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිසාර බැවින් අනත්තයි ඒකුල් බැවින් අසුභයි කියලා ත්‍රිලක්ෂණයට හරවනවා ඊළඟට මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ නාම රූප සංස්කාර ධර්ම ඒකාන්තයෙන් දුක්ඛ සත්‍යයි ඒ දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. ඒ දෙකෙන් තොර සාන්ත නිවන දුක්ඛ නිරෝධ සත්‍යයි. නිවන අවබෝධ කරගන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි. මාගේ මේ දානමේ කුසලයේ පරිත්‍යාග කුසලයේ මගේ භාවනාමේ කුසලයේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා විසින් අවබෝධ කරන ලද ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අජරාමර ශාන්තේ අමාමා නිවන් සෝපිනස හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන කර ගැනීමෙන් දානය තවත් දුරට මහත් ආනිසංස ඇති දානයක් බාටපත් කරගන්න පුළුවන්. මෙන්න මේ නිසා ඡාගාන සිත භාවනාව ගැන තවදුරට කරුණු ඉගෙන ගන්නට භාවනා වඩන්නට හැම දිනාට වාසනාව වේවා කියලා මා ප්‍රාර්ථනා කරන අතරතේ මෙතෙක් වේලා සාවධානව මේ සාකච්ඡාවට සවන් දීමෙන් අත්පත් කරගත් කුසලයේ <clears throat> අපි දෙපාර්ශ්වයටම මහත්ඵල මහානිසංස වේ මෙලොව වශයෙන් දාන ආදී දසපාරමී පුරා ගැනීමේ භාග්‍යයක් සසන ගමනේදී භවය යැලෙන්න බැඳෙන්නේ නැතුව නැවත නැවත දාන ආදී දසපාරමී පුරා ගැනීමට සසර ප්‍රමාණ වේිතා ඉක්මනින් පාදමේ සපුරාගෙන දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අග්‍රේ අමාම නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා මා මෛත්‍රියෙන් ආශිර්වාද පූර්වංගම ප්‍රාර්ථනා කරනවා. සමට තෙරුවන් සරණයි. අද දවසේ අපි බොහෝ කරුණු කාරණා සද්ධර්ම වර්ෂා වැඩසටහන ඇසුරින් ඉගෙන ගත්තා. අපේ ජීවිතයට එකතු කරගත්තා. අපි ස්තුතිවන්ත වෙනවා. নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. නාගපුකුණේ ආර්යශීල ස්වාමින් වහන්සේට. ඒ වගේම අද දවසේදී සද්ධර්ම වර්ෂා වැඩසටහන තුළින් මේ සද්ධර්මයේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපිට ලබා දෙමින් මේ භාවනා ක්‍රම පිළිබඳව ඉතාමත්ම නිර්වුල්ව අපට තේරුම් කර දුන් ශ්‍රී ලංකා රාමඤ්ඤනිකායේ මහෝපාධ්‍යාය ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ශාසන ධජ ත්‍රිපිටක ධාරාචාර්ය මහා කම්මඨානාචාර්ය අතිපූජ්‍යනාවිනී අරිධම් ස්වාමින් වහන්සේටත් අපි අපේ নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා ඒ වගේම මේ ධර්ම දානමය කුසල කර්මයෙන් අත්පත් කරගත්තා වූ පුණ්‍ය මහිමෙන් ඔබ වහන්සේටමතු බුද්ධ රාජ්‍යයම ලැබේවා කියලා අපි මේ මොහොතේදී ිතසිතින් යුක්තව ප්‍රාර්ථනා කරනවා. අපි ඔබටත් ප්‍රාර්ථනා කරනවා බොහෝම පුණ්‍යවන්ත දවසක් පුණ්‍යවන්ත සමයක් ඔබේ ජීවිතයට උදා වේවා කියා එසේ ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ සද්ධර්ම වර්ෂාව වැඩසටහනින් සමුගන්නවා. සැමටම තෙරුවන් සරණයි.